හොඳයි පින්වත්නි සාවධානෝනි කියන දේ අහන්න අපි විදර්ශනා භාවනාවට අවශ්‍ය අත්‍යවශ්‍යම දැනගත යුතු කරුණු සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන දේශනා මාලාවේ දෙවන දේශනාව අද මේ පවත්වන්න හදන්නේ ගිය පොදින අපි විස්තර කළේ සති සම්පජන්ණය පිළිබඳවයි. අද නාම රූප ගැන අපි පැයක පමණ දේශනාවක් කාල වේලාවට අනුව කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ පැය තුළදී මේ දේශනාව විවර කරන්නට නැහැ වුණොත් ඊළඟ දවසට ඉදිරි කොටස පවත්වන්නට අපි අදහස් කරනවා. එතකොට නිවන් යන නිවන් යාමට උත්සාහ කරන කවරෙකු හෝ විදර්ශනා ඥාන පරම්පරාවක් ඇති කරගත යුතුයි. පළමුවම දැක්කෙන විදර්ශනා ඥානය තමයි නාම රූප පරිච්ඡේද ඥානය. නාමයත් රූපයත් වෙන් කරලා දක්නා නුවණ. මේ නාම රූප කියන එකේ තේරුම ඉස්සෙල්ලා සුළුෙන් කියලා පසුව ගැඹුරු විස්තරයක් අපි විස්තර කරනවා. දැනට හිතා ගන්න නාම රූප කියන්නේ රූප කියන්නේ මේ රූප බුඩටය නාම කියන්නේ සිතේ කියලා. සිතයි කයයි කියලා දැනට සාවකාශ වශයෙන් හිතාගන්න. එතකොට මේ නාම රූප පරිච්ඡේදය සිත සාකය වෙන් කරලා දක්නා නුවණ ප්‍රත්‍යක්ෂ වශයෙන් හදවත තුළින් මතුවලා පෙනෙන විට මේ නාම රූපයන් කෙරෙහි තියෙන මුලාව අපිට ඉවත් කරගන්නට පුළුවන්. විශේෂයෙන්ම අපි මේ සත්‍යයක් ඉන්නවා කියන හැඟීම මමෙක් ඉන්නවා කියන හැඟීම පවත්න්නේ මේ නාම රූප දෙකේ දෙන්වෙන්න පවත්නා ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි අවබෝධයක් නැති නිසා. වේගවත් වැඩි නැහැ නේද? එතකොට දැන් මේ නාමය සහ රූපය එකිනෙකට අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. නාමය නිසා රූපය පවතිනවා. රූපය නිසා නාමය පවතිනවා. උදාහරණයක් අපි ජීවොනේ දැන් මෝටර් බයිසිකල් එකකින් එන මිනිස්සෙක් ඒ මිනිස්සයා එන්නේ කුමකින්ද කිව්වොත් අපට උත්තරය දෙන්න පුළුවන් මෝටර් බයිසිකල් එකකින් කියලා. මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කුමක් නිසාද කිව්වොත් අපට කියන්න වෙනවා මිනිසා නිසායි මෝටර් බයිසිකල් එක ගමන් කරන්නේ කියලා. මිනිසා නිසා මෝටර් බයිසිකල් එක යනවා මෝටර් බයිසිකල් එක නිසා මිනිසා ගමන් කරනවා දෙක එකිනෙකට සම්බන්ධයි අන්‍යෝන්‍ය වශයෙන්. ඒකට කියන්නේ අන්‍ය මඤ්ඤ ප්‍රත්‍ය කියලා සූචි ප්‍රත්‍ය විස්තර කරනකොට අපි දන්නේ ඒවා විස්තර කරන්නේ මේ ශිවදානමයි. එතකොට මේ නාමයේ සහ රූපයේ එකිනෙකට සම්බන්ධව පවතිනවා හරියට එකිනෙකට හේතු වෙලා තියෙන ලී දෙකක් වගේ. ඒ කියන්නේ දෙපැත්තෙන් මුදුනේ හේතු වෙලා තියෙන ලීයකින් එක ලීයක් ගත්තොත් අනිත් ලීය හදාගෙන හැරෙනවා. මේ වගේ මේ නාමස්කන්ධයෙන් රූපස්කන්ධයයි නාමස්කන්ධයයි දෙන්නාට පස්සේ අපට වෙන්නේ මේ මම කියන සංසස්කන්ධය අතහරින්නටයි. තිරම්මත යං ආයෝ පටවින් අදේශිතති සුද්ධෝ අපේත විඥානෝ නිරත්තං පරිණිරං ඒ කියන්නේ වැඩි කල යන්නටම මත්තෙන් මේ ශරීරය අතිහුමත යංකායෝ මේ කය වැඩි කල යන්නට මැස්තින් අතිලංත යංකායෝ මේ වැඩි කයක් වැඩි කල යන්නට මැස්තින් සිටින් ගැලවෙනවා එදාට පටවින්න දෙසස්ති පොළොව මත කඩාගෙන හැරෙනවා දෝවපීත විඥානෝ නිරස්සංව කලින්දරන් විඥානේ විරුද්ධ වෙච්ච නිසා මේක දී කැබල්ලක් වගේ අපිට විචිකරන්න සිදු වෙනවා. මේ නාම රූප දෙකේ සම්බන්ධය පිටී යාම නිසා බුද්ධත වෙන සත්‍යයක්. එතකොට මේ නාමය සහ රූපය කියන එකේ කෙටි අදහස වශයෙන් කය සහ සිත කියලා අපි ගණන් ගත්තට ඊට වඩා ගැඹුරු අර්ථයක් තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියනකොට භාවනාව දියුණු වෙලා සිටින මේ පින්වත් අයට මේකනම් සුළු දෙයක් කියලා හිතනවා ඇති. හේතුව කර්මක දැනුමක් තිබෙන නිසා. ඒ වැරදි මාන සහගත පිට ඉවත් කිරීම සඳහා සුළු වචනයක් කතා කරනවා. මේ නාම රූප පරිච්ඡේදයේදී මේ කය සාසිත කියන එක අපිට දෙදන්නට පුළුවන්. අධ්‍යාත්මික බාහිර වශයෙන්. ඒ කියන්නේ දැන් මම කතා කරනවා නම් මේ සම්මුති භාෂාවේ පිළිස්සක් කතා කරන්නේ මේ රූප කොටයි මේ සිතයි අධ්‍යාත්මිකයි ආධ්‍යාත්මිකයි මේ කිමස්සය තුන පරිබාහිරයි බාහිරයි කියලා මුල් වශයෙන් අපට අවබෝධ වෙනවා. මේ தත්ත්වය භාවනාව දියුණු වේගෙන යනකොට ඊට වැඩිය ගැඹුරින් අපට අවබෝධ වෙනවා. ඒ කියන්නේ මේක නම් ගැඹුරු කාරණයක්. රූපය කියන්නේ නාමයේ තුල තියෙන එකක් කියන එක. මේක වැටෙන්නේ නැති ඇති මම විස්තර කරන්නම් ටිකක්. දැන් අපේ සිතට අරමුණු නොවන කවර රූපයකින්වත් ඇති වැදගත්කමක් අපිට නැහැ. කොච්චර ලක්ෂණ රූපයක් වුණත් කොච්චර වැදගත් දෙයක් වුණත් කොච්චර වටිනා දෙයක් වුණත් ඒ පිළිබඳව අපේ සිත් පරම්පරාවක් පහළ වුණොත් පමණයි ඒකේ අගයක් අපට තියෙන්නේ. දැන් උදාහරණයකට කියමු ලෝක රූප සුන්දරියක් ඉන්නවා කියලා. ඒ ගැන මගේ හිතක් පහළ වුණොත් තමයි ලෝක රූප සුන්දරියේ වටිනාකම මේ සංසාරයේ. එහෙම නැත්නම් ඒ සුන්දරිය ඒ පාඩියේ ඒ ඇති මේකේ චිත්ත පරම්පරාව මින් ඇති කිසිම සම්බන්ධයක් නැහැ. මේ පින්වත් අයගේ ගෙවල් දොරවල් දැන් කොච්චර වටිනා වුණත් සීවෙන්නේ නැතිකොට ඒකේ අගයක් නැහැ. සීවීම තුලින් පමණයි මේ රූපවලට අපි අගයක් ආරෝපණය කරගන්නේ. එතකොට මෙන්න මේ හිතට වැටෙන්නේ නැති රූප කිසිම වැදගත් භාවයක් නැහැ. මේ රූපේ කොයිතරම් රූප තිබුණත් කොයිතරම් නාම තිබුණත් අපේ සිතට අරමුණු වෙන්නේ නැත්නම් ඒ වෑයින් අවරණම් අත්‍යක් අපට තිබෙන්නේ නැහැ නේද? අන්න ඒ වගේ මෙන්න මේ தත්ත්වය පැහැදිලි වෙනකොට මේ බාහිර රූප සිත තුළ ඇඳී යන රූපයක් බවට පරිවර්තනය වෙනවා. ඊට පස්සේ කියනවා ලේසින් මේ ගැන කරනවා කියලා ඉවරයි. ඒකට උදාහරණයක් මම කියන්නම් දැන් අපි කඩපතකින් කණ්ණාඩියකින් මූණ බැලුවොත් අපට පේනවා අපේ ඡායාව. කෙනෙකුට හිතන්න පුළුවන් මේ මම තමයි ඇතුලේ තියෙන්නේ කියලා. එහෙම හිතන්න පුළුවන්. නමුත් ටිකක් මුලේ තියෙන කෙනෙකුට පේනවා මේ මම නෙවෙයි ඇතුලේ තියෙන ඡායාවකුයි මට මේ පේන්නේ කියලා. මුලාව ටිකක් ඉවත් වෙනවා ඇතුලේ. තව කෙනෙකුට හිතන්න පුළුවන් මේ ඡායාව තමයි දැන් පේන්නේ කියලා. ඊටත් එහා ගැඹුරු ප්‍රඥාවක් තියෙන කෙනෙකුට සමාධිය දිනු වෙච්ච කෙනෙකුට පේනවා අන්නාඩිය තුල පිළිඹුවන ඒ ප්‍රතිබිම්බය නෙවෙයි අපට තියෙන්නේ මුලේ සෝ හදවතේ ඒහා සමාන පිළිරුවක් මානසික මනෝ නිමිත්තක් සතහනක් පහළ වෙනවා ඒ සතහනයි තියෙන්නේ. හරියට දිය බඳුනක දිස්සෙන රූපයක් වගේ මේ පෙනෙන හැම රූපයක්ම මුලේ සහ හදවතේ දිස්සෙන්න පටන් ගන්නවා. ගැඹුරු සමාධිමත් චිතකට ඒක පේනවා. අන්න ඒ නිමිත්ත තමයි අපට රූප වශයෙන් අරමුණු වන්නේ අපේ සිතට. එහෙම සිතට අරමුණු වෙච්චි නැති රූප අපට වැඩක් නැහැ. අරමුණු වෙච්චි රූප තමන්ගේ ආධ්‍යාත්මිකයි අරමුණු නොවිච්ච රූප බාහිරයි කියලා පේනවා. මේ මම කීවේ නාම රූප පරිච්ඡේදයේ සුදුවෙන් හිතන නිසා ඒක මගේ හැරීමට වටින සීතයක්. ඊටත් එහා භාවනාව දියුණු වෙනකොට මේ தත්ත්වය තවත් ඉක්මවා ගින් අත්‍යත්තික බාහිර කියන බෙහෙදේ තවත් ගැඹුරටපත් වෙනවා. විශේෂයෙන්ම අරහත් ඵල චේතෝ විමුක්තිය විමුක්ති සිත උදාගත වූ පුද්ගලයෙක්ගේ සිත සම්පූර්ණයෙන් නොසැලී ගමන් කරන ඒක එක විදිහටම පවත්න සිත් ධාරාවක්. අතක් මුලක් ඇතිවීමක් නැතිවීමක් නැතුව අකුප්පා නොසැලී පවත්වන සිත් පරම්පරාවක් උද්ගත වෙනවා. ඒ සිත් පරම්පරාවෙන් පරිබාහිර සෑම දෙයක්ම ඒ කියන්නේ මේ රූපස්කන්ධයත් වෙනත් ඔක්කොම වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ධර්මයන් අර සිතින් බාහිර ධම්මල් වාට පේනවා එතකොට අර විමුක්ති සිත අධ්‍යාත්මික එකක් තමන්ගේ ශරීරයත් සහිත තමන්ගේ මනසත් සහිත සකල ලෝකයේම බාහිර ධර්ම වශයෙන් පිළිබිඹෙනවා ඒක නිසා මේ නාම රූප පරිච්ඡේද ඥානය ගැඹුරින් ගැඹුරට ගැඹුරින් ගැඹුරට එන්න එන්න අපට අවබෝධ වෙනවා ඒක නිසා මේ කියන කතාව කවුරුත් සාවධානව අසන්න එතකොට දැන් කියන්නේ ලිවිල් කරුණු ටිකක්. අපි නාම රූප කියන එක විස්තර කරන්න බුද්ධ භාෂිතයක් අරගෙනම කියමු. හතමංච වික්කවේ නාමං නාමංච රූපංච. නාමයක් රූපයක් කියන්නේ කුමක්ද මහණෙනි? එතෙන්දී දේශනා කරනවා මේ සූත්‍රයේ තියෙන්නේ සංයුත්ත නිකායේ අභිසමය සංයුත්තේ කජ්ජනීය සූත්‍ර කියන එක. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා කතමන්ත වික්‍රේ නාමන් රූපන් කතමන්ත වික්‍රේ නාම රූපන් ඒ දෙඋත්තරේ දෙනවා වේදනා සංඥා චේතනා පස්සු මනසිකාරෝ ඉදං විච්චති නාම සත්තාරෝ මහා භූතාච චතුන්නම් මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං ඉතේ ඉතංච නාමං ඉතංච රූපං ඉතං උච්චති වික්ඛවේ නාම රූපං මේ දේශනාවේ තේරුම මේකයි මොකක්ද නාම රූප කියන්නේ ඉස්සෙල්ල නාමයෙන් කියන්නේ ඒක නිසා නාමයෙන් විස්තර කරනවා වේදනා අපේ කයට හෝ සිතට හෝ දැනෙන වේදනාවක් තිබෙනවා නම් ඒ වේදනාව නාමයක් අපි ගිය සතියේ හෝ ඊට පෙර සතියේ මේ වේදනාව විස්තර කළා නිස්කාකාර ප්‍රතිහෙදගත කරලා වේදනා දෙකක් වශයෙන් තුනක් වශයෙන් පහක් වශයෙන් හයක් වශයෙන් 18ක් වශයෙන් 36ක් වශයෙන් 138ක් වශයෙන් නිස්කාකාර විදීන් සහිත වේදනාවල් පෙන්වනවා මේ සියලුම වේදනාවල් නාම කොටයි වැටෙන්නේ ඊළඟට වේදනා සංඥා සංඥාවල් කියන්නේ මොකද්ද අපි හඳුනා ගන්න දේවල් සංඥා වර්ග 30ක්. 6ක්. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. ඒ කියන්නේ අපි යම් පිළියයකින් රූපයක් දැකලා ඒක හඳුනා ගන්නවා නම් ඒ හඳුනා ගැනීම නාම ධර්මයක්. කනට සත්‍යයක් අහලා ඒ සද්දේ හඳුනා ගන්නවා නම් ඒක නාම ධර්මයක්. අන්න ඒ වගේමයි නාසයේ ගඳ සුවඳක් දිවට රසක්, කයට ස්පර්ශයක්, මනසට ධර්මයක් යන අරමුණු අරමුණු වීම නිසා අපි මේ හඳුනා ගන්නවා නම් සංඥාවක් ඇති කර ගන්නවා නම් ඒ සංඥාව නාම ධර්මයක්. ඊළඟ එක චේතනා. චේතනා කියන්නේ යම් සිතුවිල්ලක්. අපේ සංකාණය තුන යම් සිතුවිල්ලක් පහළ වෙනවා නම් ඒක නාම ධර්මයක්. ඊළඟ එක පස්සෝ. පස්සේ කියන එක නම් ටිකක් ගැඹුරු විස්තරයකට බහින්න වෙනවා. මොකද මෙතන නාමයේ විස්තර කරන පස්සෙයි බුදුරජාණන් වහන්සේ ගත්තේ. පස්සේ කියන වචනේ නාමයයි රූපයයි දෙකම කැටි වෙලා තියෙනවා. ඒ කියන්නේ මම නිතරම කියන කතාවක් කර ඉන්ද්‍රිය ප්‍රතිබද්ධව කියන කතාව චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ඉන්නම් සබ්බති පස්සෝ කියලා ඇහැයි රූපේ ගැටීම නිසා චක්කු විඥානයේ ඇති වෙනවා. ඒ තුනේ එකතුව පස්සයයි කියලා අපි කතා කරනවා. කියනවා. එතකොට ඇහැ රූපයක් අපිට පෙනෙන රූපයක් රූපයක් චක්කු විඥාන නාමයක් ඔය තුන නාම රූප දෙකම එක කියලා පස්සේ කියනවා. ඒක නිසා මෙතෙන්දී පස්ස කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කිරීමෙන් අදහස් කළේ අර විඥාන 6 මොනවද ඇලෙන් රූපයක් දැක්කහම දකින්න සිත කනින් අධ්‍යක් ඇසුවාම පහළ වෙන සිත නාසයෙන් ගඳ සුවඳ දක්වාම ඒ වගේ තියෙනවා දිවෙන් ශරීරයෙන් මනසින් චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන කය ගෙනින්නේ නාමස්කන්ධ කොටට ඒක පැහැදිලි ඊළඟට පස්සෝ මනසිකාරෝ මෙනෙහි කිරීමක් ඇතනම් ඒ මෙනෙහි කිරීම නාම ධර්මයක්. මේවා පිළිබඳ විස්තරයක් අපි පසුවට කරනවා. මෙතෙන් කියන්නේ කොටින්ම කියනවා නම් නාම කියලා සිතත් සිතට දැනෙන නිවන හැර අන් සියලුම ධර්ම නාම කියලා අපි පළමුවෙන් හිතාගන්නවා. මේ නාම රූප දෙක නොදක්කම නිසාම අපි නොයෙක් පැටලිලි වල පැටලෙනවා. අර මේ හිටපු හාමුදුරු කෙනෙක් පොතක් ගහලා තියෙනවා බල ධර්ම කියලා ප්‍රඥා බලය කියන්නේ ලේ ධාතුව කියලා මේ ඉස්කෝලේ ළමයින්ට පාසල් ළමුන්ට බෙදා ගන්න පොතක් ඊයේ පෙරේදා නිකුත් වුණා. ඇත්ත වශයෙන්ම මේ නාම රූප අවබෝධයක් නැතිකම නිසාම මෙවැනි වැරදි අවබෝධ දක්වනවා ලෝකයක් ප්‍රඥාව කියන්නේ මේ ධාතුයි කියලා උගන්වලා ඔප්පු කරලා විද්‍යාවයි. ඉතින් මම ජීවකයේ ප්‍රයත එහෙමනම් අපි බ්ලඩ් බ්ලඩ් ට්‍රාන්ස්ෆියුෂන් එකක් කරමු. ඒ කියන්නේ මේ ඇඟින් ලේ අරන් තව ඇඟට ලේ දාන්න පුළුවන්. මෝඩයෙකුගේ ලේ ටිකක් දාපුවාම ඥානවන්තයත් මෝඩයා වෙනවා කවදාවත් වෙලා. ඒක නැත්තම් මෝඩයාගේ ලේසිකට ඥානවන්තයෙකුගේ ලේසිකට දාපුවාම මෝඩයා ප්‍රඥාවන්තයෙකුත් කරන්න පුළුවන්. මේ මම කියේ කාටවත් පහර ගැටීමට නෙවෙයි නාම රූප දන්නේ නැතිකම නිසා පැටලෙන පැටලින්ද පෙන්වා දීමට. මෙතෙන් දෙක පින්වතෙක් අහනවා මගෙන් මේ ස්වාමීන් වහන්සේ මේ අවිද්‍යාව කියන්නේ සතර මහා භූතද කියලා. මම ඒකට දුන්න උත්තරේ අවිද්‍යාවෙම පිළිතලා නඟපු ප්‍රශ්නයක් කියන එක. මේ නාම රූපය දැනෙති නිසා. ඉතින් මේ චිත ගැන අපි කතා කළා ඇති පසු ඒක විස්තර කරනවා. දැන් අපි බලමු රූප කොටසද මේක ටිකක් සාවධානව ගැඹුරින් අසන්න. එතකොට රූප රූප කියන්නේ මොනවද? රුප්පතිතිකෝ වික්ඛවේ තස්මා රූපං කිවුත්ති හේන රුප්පති සීතේන රුප්පති උන්දේන රුප්පති විපාසායති රුප්පති විකක්ඛායති රුප්පති දන්සමකට වාතාකට සිරින්සප සම්පස්සේන රුප්පති රුප්පතිතිකෝ වික්ඛවේ තස්මා රූපං කිවුත්ති මේ බුදු පියාණන් වහන්සේ රූප විස්තර රූප කියන්නේ මොනවද කියන විස්තර කරන්නේ කළ දේශනාව මේ රුක්මනේ හැපීම නිසා විරුද්ධ ත්‍ත්වයකට පත්වෙන යම් ධර්මයක් ඇතනම් ඒකට අපේ රූප කියනවා. දැන් උදාහරණයක් කිව්වොත් ඉති පන්දමක් ගත්තොත් ඉන්දරට ලං කරපු ගමන් විරුද්ධ ධර්මයේ එක්කෙච්ච ගමන් ඉති පන්දම සුණු වෙලා තියෙලා යනවා. ඒක වෙනස් ස්වරූපයකට පත් වෙනවා. මෙන්න මේ වාගේ වෙනත් දේවල් ගැටීම නිසා ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් ස්වරූපයකට පත් වෙන යමක් තිබේ නම් ඒකට අපි කියන්නේ රූප කියලා. මොනවෙන්ද මේවා වෙනස් ගන්නේ? සීතේන පිරුප්පටි සීතනිකත් අපේ දන්නවනේ සීත හැදුනාම අපේ ඇඟ වෙනස් ගන්නේ කොහොමද කියලා. ඉදිකඩු පිපිලා ඇඳ නිල් වෙලා ඈ හැලි වැටිලා ඒක වෙනස් වෙනවා. උන්නේදී උෂ්ණත්වේ නිසා වෙනස් වෙනවා. දාඩිය දාලා මුණවක් කළු වෙලා නේද? ඒවත් වෙනස් වෙනවා. ඊළඟට jigacchāya piruppati pātāya piruppati බඩගින්න නිසා රූප වෙනස් වෙනවා. උගාක් බඩගින්න දැනුනොත් තමයි තේරෙන්නේ මේ බමලානික වෙලා ඇඟ දුර්වන්න වෙලා යන ආකාරය. පිපාසායති වතුන පිපාසාම නිතරක් නෙමෙයි. ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ දන්ස මකස වාතාත ප්‍රතිරින්ස සම්පස්සේන පීරුක්කති. මේ නැති මතුරුවන් කැපීම නිසා වාතයේ හැපීම නිසා අවුරත්න හැදීම නිසා වාසපතිරින් සපසත්යන් ආදී සත්‍යයන් දැක්ක කිරීම නිසා මේවා වෙනස් වෙනවා. මෙන්න මේ වෙනස් වෙන ප්‍රතිවිරුද්ධ ධර්මයන් ගැටීම නිසා වෙනස් වෙන බැවිනුයි රූප කියලා කියන්නේ. ඒ රූප කියන වචනේ බුදු පියාණන් වහන්සේ දැක්වූ අර්ථ නිරූපණය. අදහස. එතකොට මොනවද රූප කියන්නේ? අර රූප කියන්නේ ඇයි කියන එක උත්තරේ. අර මේ රූප කියන්නේ මොනවද? සත්කාරෝ මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං මේ මහා භූත හතරක් සහ මේ මහා භූත රූප හතර නිසා උපන් උපාදාය රූප මොනවද මහා භූත හතර පඨවි ආපෝ තේජෝ වායු මේ ඉංග්‍රීසි භාෂාවෙන් ඉලෙක්ට්‍රෝන නියුට්‍රෝන ප්‍රෝටෝන ආදී වශයෙන් විද්‍යාව ඉගෙන ගන්න මේ ළමයි ඉන්නවා දන්නවා ඇති ඒවා තමයි මේ අපි කතා කරන්නේ පඨවි ආපෝ ආදී වශයෙන් ඒවට මහා භූත කියන එකේ තේරුම් රාශියක් තියෙනවා. අපට ගැළපෙන ඉතාම හොඳ තේරුම තමයි නොඑකාකාර සත්‍යයන් වශයෙන් පෙන්නලා, ගැහැණුන් වශයෙන් පෙන්නලා, මිනිසුන් වශයෙන් පෙන්නලා, නොඑක් වස්තු වශයෙන් පෙන්නලා අපි මුලා කිරීමට සමස්ත රූපයක් මේ ධාතු කොට ඇතුලේ තියෙන මේ කොටස් හතරයි. ඇත්ත වශයෙන්ම ඒවට සමත් කිරීමේ ශක්තියක් නැහැ. අපි තියෙන නොදක්කම නිසා අපි ඒවෙන් පැවැදෙනවා. මේ මහා භූත රත්න හතරේ එක්තරා ලක්ෂණයක් තමයි මතු පිටින් ඕනෑම රූපයක් ආපහම උපමට්ටම් වෙනවා. දැන් අපි හිතමු ඇපල් ගෙඩියක් ගත්තොත් මතු පිට පොත්ත හොඳට සිනිදුවට ලක්ෂණට තියෙනවා. දැන් අර පේන තැඹිලි ගෙඩියක් ගත්තොත් උඩ පේන ඇඟිලියේ උඩ හොඳට මුද්දුවට තියෙන. මල් පෙත්තක් ගත්තත් එහෙමයි අපේ අංකඩයක් ගත්තත් වෙන්නේ. අපි මේ ලස්සනයි ලස්සනයි කියලා තැඹිලි පාටයි කියලා හිතාගන්න ඒවා මට ඉස්සර හිතුණා. මේ තැඹිලි පාටයි කියන ලස්සන මේ අසුචි වල තියනා නේද ඒ පාටම තැඹිලි පාටයි කියලා අපි මේ රැවටෙන පාට ලස්සන සමහර අසුචි වල තියනවා නේද කියලා මට හිතුණා ඉස්සර. එතකොට ඒක මේ පරිබාහිර කතාවක්. හොඳයි. එතකොට මේ රූප ගොඩක් ඒ ආකාරයෙන් මතු පිටින් උපමට්ටම් දී ජීවන නිසා අපි එක්කටකින් පැවතිනවා. අනිත් පැත්තෙන් මේ රූප ගොඩවල් වශයෙන් තියෙන නිසා එක්තරා සතහනකට තියෙන නිසා අපි ඒවට නැවතෙනවා. දැන් පිටි උදාහරණයක් කියවොත් අපි හිතමු වේදනේ වැඩිහිට උපාද සම්මල නිසා අපි හිතමු පිටි ටිකක් ආහාර පිටි ටිකක් බෙදලා ඒකට සීනි ටිකක් දාලා එහෙම නැත්නම් ඔය තේ මොනවා හරි පැණි ටිකක් දාලා හතර සිටියේ දෙක කැපුවොත් නිකන් දෙක. නිකන් මුල් විදිහට කැපුවොත් අපි ඒවට වෙන නමක් කියනවා. ඒවා ගුලි කළොත් තියෙන ඒ පිටි ටිකම අපි ඒවට තවත් නමක් කියනවා. හැබැයි එකම පිටි ටික අර ඇදේ අණුව අපි ඒවට නම් දෙකක් කියනවා අලුවා නැත්නම් ලංකඩයි. ඉතින් හලුවා කියනකොට ඒකට ටිකක් ගාම්භීරත්වයේ බුද්ධාන ටිකක් උසස් භාවයේ. සම්ප්‍රදායවල පහත් භාවයේ බුද්ධාන දෙකේම තියෙන අර අපි එකතු කරපු පිටි ටිකයි සීනි ටිකයි. අර පිටි ටික පිටි ටික අර පැණි ටිකෙන් එකතු වෙලා තියෙනවා. හැඩයට අනුව අපි මුලා වෙලා අපි මුලා කරලා තියෙනවා. මේ தත්ත්වය මේ ඔක්කොම ධර්මයන්ට පොදුයි. එකකට නෙවෙයි අපි මුලා කරනවා. මේකට කියන්නේ අනිත්‍යක ඒ සතහන අනුව අනිත්‍ය ගොඩවල් වශයෙන් පෙන්නලා අපි මුලා කරනවා මේ රූප කොටස. ඒවා පැහැදිලි අවබෝධයක් කියන්න ඕනේ මොකද රූපස්කන්ධය ගැන සම්පූර්ණ අවබෝධයක් නැතුව රූපස්කන්ධයේ තියෙන ඇලීම අපිට ඉවත් කරන්න බෑ. ඇත්ත ඇති සැටියෙන් දැකීමෙන් පමණයි රූපස්කන්ධයේ කෙරෙහි තියෙන අපේ මේ කිචුකම අයින් කරන්නට පුළුවන්. ඒ කිචුකම අයින් කරන්නට යථා භූත ඥාන දර්ශනේ ඇති කර ගැනීමට ඒ කියන්නේ ඇත්ත ඇති සැටියෙන් දැකීමට මේ කරුණ අපිට ප්‍රයෝජනවත් වෙනවා. එතකොට මේ කියන කරුණ තේරෙනවද? එතකොට මේ රූප කොටස් මම එදා කිව්වා ඝන සංඥාවකින් වැහිලා කියනයි කියලා. හේතුව දැන් උදාහරණයකට අපි එදා කිව්වා gadol කැටයක් ගන්නවා. අපිට ඒක gadol කැටයක් කියලා ලෝකයට පෙන්වනවා. gadol කැටේ නම් කෑ ගහලා කියන්නේ මම gadol කැටයක් කියලා. නමුත් අපේ හිතින් මේක gadol කැටයක් කියලා සංඥාවක් ඒකට අලවනවා. අපි මේ gadol කැටේ සම්පූර්ණයෙන්ම කුඩු කළොත් අර අපට ඇතිවෙන්නේ පස්කුඩු ටිකක් gadol කියන සයිත නැතු වෙනවා. අර පස්කුඩු ටික එක්තරා ආකාරයකට හැඩයකට පිළිදලා තියෙන නිසා අපි ඒකෙන් පැවතෙනවා මෙන්න මේම වස්තුවක් තියෙනයි කියලා. මේකට තමයි කියන්නේ ඝන සංඥාව කියලා. මේ ඝන සංඥාව අපි කඩන්නට ඕන භාවනාවෙන් ඝන සංඥාව කඩා පිළිහිලන්නේ නැතුව අපට මේ නිවන් මඟෙන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගන්නට හම්බවන්නේ නැහැ. ඒ ඒ ආකාරයෙන් බාහිර වස්තුන්ට අපි නොඑක ආකාර ලේබල් අලවනවා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් හතරම සෑම ධර්මයක් තුළම පවතිනවා. දැන් උදාහරණයකට මේ ගහක අමු කොළයක් ගත්තොත් සෑම වස්තුවකම පිටලා තියෙනවා. උදාහරණයකට මේ අමු කොළයක් අපි ගන්ත කියලා එහෙම කියන්නේ අපි පටන් ගත්තේ මේ කොළයක් තලලා ඒක මිරිකුවොත් කොළේ ඉස්ම තියෙනවා. හරි. මේ කොළයක් අරගෙන ඒක තලලා අපි මිරිකුවොත් ඒකේ ඉස්ම ගතියක් තියෙනවා, චේතනයක් තියෙනවා. ඒ කොළයේ තුල අපට ආපෝ ධාතුව තියෙන බව තියෙනවා. ආපෝ ධාතුව කියන්නේ යමක තියෙන චේතනය. පොත්වල තියෙන්නේ වැగిරෙන ගතිය කියලා ඊට වැඩි සුදුසුයි යමක තියෙන දෙතමණය ආපෝ ගතිය කියලා හිතාගන්නේ. එතකොට ඒ කොලේ යම්කිසි සීතලක් හෝ උෂ්ණයක් තියෙනවා අතට අල්ලනකොට දැනෙනවා. අන්නේ සීතල සහ උෂ්ණයට කියන්නේ තේජෝ ධාතුව කියලා. ඒ කොලේ තියෙන ඒ ඉස්ම ටික ඉවත් කළාට පස්සේ අපට ඉතුරු වෙන්නේ රුඩු ටිකක් ඒ රොඩු ටික ඒකෙත් තව වතුර කොටස් එහෙම තියෙන අන්තිමට ඉතුරු වුණොත් වතුර කොටස් පටවි කියලා සද ගතියටපත් වෙනවා. මේවෙන් තමයි ඒ අකුලේ පිම්බිලා තියෙන්නේ වායෝ ගතියෙන්. මේ විදිහට මේ සතරමා භූතයන් එකතු වෙලා මේ බාහිර ලෝකයක් මේ පංචස්කන්ධ ලෝකයක් නිර්මාණය වෙලා තියෙනවා. මේ රූප කොටස් හතරේ සංයෝගයේ මත ඒවැය පිහිටන පාට ආදී වෙනස් වෙනවා. දැන් මේ පාසල් ළමුන් දන්නවා ඇති නිල් පාටත් සතු පාටත් එකතු කරොත් දම් පාට වැනි වෙනස් පාටක් හැදෙනවා. කහ පාටත් සවස් පාටක් එකතු කරොත් කොළ පාටක් වෙන පාටක් හැදෙනවා. මේ විදිහට මේ ධාතු සම්මිශ්‍රණය නිසා වචන ධාතු එකතු වී සංයෝග වීම නිසා අපට මේ වස්තුන් වල තියෙන විවිධ පාට පෙනෙන්න පටන් ගන්නවා. මල් වල, ගෙඩි වල එහෙමයි. මේවට ඇත්ත වශයෙන්ම තියෙන්නේ ධාතු කොටස් හතර අපි නොයෙක් ලේබල් ඒවට අලවනවා සම්මුතියක පිළිදලා ඉඳගෙන. ඒ කියන්නේ එකම පොල් ගහක් ගත්තත් අපි නම් කරනවා මේක තැඹිලිය, මේක කුම්භිරාය, මේක කරකය, මේක මේකේ කියලා. නොඑක ආකාර ලේබල් අපි ඒවට අලවනවා. කොයි ලේබලේ කොයි විදිහට අපි ඇලෙව්වත් ඒවැය පවතින්නේ මොනවද පඨවි ආපෝ තේජෝ වායු. මේ සතර මහා භූතයන්ගේ ස්වરૂපය බාහිර වස්තුවල. එතකොට ඒ බාහිර වස්තුවල තියෙන සතර මහා භූතයන් ඇත්ත ඇති හැටියෙන්ම දැක්කොත් අපට අර තියෙන සංඥාවල් ලොක්කොම ඒ කියන්නේ නොඑක් දේවල් හඳුනා ගැනීමට අපිට ආපු සංඥාවල් ලොක්කොම අපේ සිතේ තුල පවතින ඇත්ත ඇති හැටියෙන් දැකීමේ නුවණ තුලින් ඉවිහි යනවා ඒ කියන්නේ මේ සංඥා අපි හිතින් ඇති කරගත්තු දේවල් මේවා සත්‍යයක් නැතය මේවා පවතින්නේ සතර මහා භූත පමණක් කියලා. තවත් ටිකක් එහාට යනකොට පඨවි කියන්නේ අපි දාගත්තු සංඥාවක්. ආපෝ කියන්නේ සංඥාවක්. තීජෝ කියන්නේ සංඥාවක්. වායෝ කියන්නේ සංඥාවක් කියලා ඒ සංඥාවත් අපිට නිරුද්ධ කරන්නට පුළුවන්. මේ බාහිර ලෝකයේ තියෙන සියලුම සම්මුති මෙන්න මේ විදියට කඩාගෙන දිදගෙන ඇදහැලෙනවා එක්තරා අවස්ථාවකදී ඇත්ත ඇති සැකයෙන් දක්නා යථාභූත ඥාන දර්ශනය තුළින් එතකොට මේ බාහිර ලෝකය ගැන අපි කතා කළා ඇති අපේ ලෝකය ගැන අපි කතා කරමු මොකද්ද මේ අපේ ලෝකය මේ කියන්නේ අධිහයක් විතර උසට දිගට පළලට හරහට මේ පංචස්කන්ධ ලෝකය ගැන මේකේ රූප කොටස් 42ක් තියෙනවායි කියලා පොත්වල තියෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ තවත් අයත් ආකාර වලට බෙදලා 190 ගණන් තියෙනවා එවැනි විස්තරයක් කිරීමට මා සූදානම් වන්නේ නැහැ ඒ මොකද ඒකෙන් ප්‍රයෝජනයක් නොවන නිසා මේ කොටස් හතර ශරීරය නිර්මිත වී ආදී ආකාරය ගැන පොඩ්ඩක් ඉස්සෙල්ලා අපි කියමු මේ කවුරුත් වැඩි හිටින්වත් අය දන්නවා ඉස්සල්ලාම මෞඛුසේකට පහළ වෙනකොට මේ දිගට හරහට තියෙන මේ හැඳේලා තිබුණාද කියලා. ඇත්ත වශයෙන්ම මවගේ සහ පියාගේ දහතු කොටස් දෙකක් එකතු වෙනවා. මේක ගැඹුරින් අහන්න. ඈතින් නිකුත් වෙච්ච නිරුද්ධ වෙච්ච චුතිසිතක් සමගම ප්‍රතිසින්ද විඥානයක් ඇවිල්ලා එතන කෙට ගැහෙනවා. පැහැදිලිද? ඒ ප්‍රතිසන්ති විඥානේ එනකොටම අර කාගේවත් තියෙන රූප කොටස් මම මගේ කියලා මෝඩකම දැල්ලා ගන්න. උන්ට කල්පනාවෙන් නහන්නේ. අම්මාගේ සහ තාත්තාගේ ගහජරා අසුචි කොටස් මම මගේ කියලා ප්‍රතිසන්දි විඥානයක් කරගත් ගමන් පහලේ සිට මම අල්ලා ගන්නවා. අපි ධර්මයේ උගන්වනවා සුද්ධාවාසයක උපන්න නාගාමී පුද්ගලයෙක්වත් ඉපදිච්ච ගමම්ම ඒ සිත පිළිබඳව තණ්හාව ජනිත කරන සිතක් උපදවා ගන්න කියලා. දැන් බලන්න කල්පනා කරලා අපි කුයිතරම් මුලාවකින්ද මේක හිස් පටන් ගත්ත තැනින්ම අල්ලගත්තේ මමයි කියලා මගේ කියලා. මේ සත්‍යය හරියටම සමාධිමත් චිතකින් දකින්න පුළුවන් කොහොමද මේ ප්‍රසන්නදී ඇති වෙන්නේ කියලා. අමාදිමත් පිටකින් කරන්නේ මෙහෙමයි අවුරුදු 30ක් නම් අවුරුදු 25ට 10ට 15 15ට 10ට 8ට 7ට වාගේ අඩු කරගෙන අඩු කරගෙන Tamanගේ ජීවිතේ 15ට 5ට ගෙනියනවා පුංචි දරුවෙකුගේ තත්වයට ගන්නවා මවගේ කුස තුල මාස 8 නම් 9 8 7 6 5 4 3 දෙක එක සුමාන දෙක සුමානි දවස් 6 5 4 3 දෙක එක ඊළඟට ප්‍රතිසන්දිය මෙලදෙන අවස්ථේ අරගෙන මින් පියාගේ ධාතු කොටස් අපි කියමු x කියලා මින් මවගේ ධාතු කොටස් y කියලා මින් විඥානය කියලා මේ තුන හරියට තුන්දේ තුන් පැත්තට යනවා වගේ අදවත තුලින් පිළිබිඹු වුණොත් මේ රූප අල්ලගෙන පවතින චිත සම්පූර්ණයෙන් නිරුත් වෙනවා අරූපාවචර බවට සිටපත් වෙනවා ඒ අරූපාවචර සිට වුණත් සංකත ධර්මයක් අනිත්‍ය දුක්ඛය අනාත්මය කියලා හිතන්න පුළුවන් වුණොත් ඒ සිත් නිරුද්ධ වෙලා අපිට එතනින් නිවන අවබෝධ කරගන්නවා. එතකොට අපි කල්පනා කරන්න ඔයාගේවත් තියෙන කොටසක් මම මගේ කියලා පටන් ගන්නකොටම අල්ලගත්තා. ඒක වැඩුණේ කොහොමද? මේ ඇස් කන්නාසා මේ මොනවත් එදා තිබුණේ නැහැ. පසුව මවගත් ආහාර නිසා මේක ක්‍රමයෙන් වර්ධනය වෙන්න පටන් ගත්තා. මේ ගහක ඉස්සෙල්ලාම සිදුවන සිදුවන බීජය නිසා කලින් නොතිබිච්ච අතුරු කිරි ආදී කඳවල් ආදී දේ කලින් නොතිබිච්ච අතුරු කිරි ආදී කඳවල් ආදී දේවල් වැඩෙන්නාසේ මේ ශරීරයත් අම්මා ගන්න මව ගන්න ආහාර තුලින් පෝෂණය වෙලා වර්ධනය වෙන්න පටන් ගන්නවා. තවත් හේතුන් තියෙනවා කර්මජ ආදී වශයෙන් ප්‍රධානික ආහාර. එතකොට ඒවැ අයිතිය කාටද තියෙන්නේ කියලා බලන්න. ඒවැ අයිතිය තියෙන්නේ මවටත් නෙවෙයි මවගත්තු ආහාර වලට. මොනවද මවගත් ආහාර? ඒ ආහාර වලටයි අයිතිය තියෙන්නේ බලන්න මුලාව ටික ටික අපේ රූපස්කන්ධය තුල ජනිත වෙනවා. මේක ඉතින් ක්‍රමානුකූලව ටිකෙන් ටික යන්න යන්න ඩෙවලොප් මේ වැඩිලා වැඩිලා ඊට පස්සේ අත්කන් ආසා ආදී ඉන්ද්‍රියම් පහළ වෙනවා. ඊට පස්සේ පහළ වෙන මේ රූප ගොඩක් පවතින්නේ මොකක් මතද? අපි කොච්චර මේක මමය මගේ කියලා අල්ලාගත්තත් කොච්චර අපි මේකට ඇලුම් කළත් කොච්චර මේක අපි නැලෙව්වත් කොච්චර සැනසුවත් අපිට ඕනෑ විදිහට ඒක පවතින්නේ නැහැ. ඒක ලෙඩ වෙන වෙලාවට ලෙඩ වෙනවා. ඈ ජරාවටපත් වෙන වෙලාවට ජරාවටපත් වෙනවා. මරණයටපත් වෙන වෙලාවට මරණයට කියනවා. අපි කොච්චර මේකට ඇලුම් කළත් අපිට ඕනා විදිහට මේක පවතින ධර්මයක් නෙවෙයි. එහෙම තියෙද්දිත් අපි මේක ගන්නවා මම මගේ කියලා උපාදාන වශයෙන්. මේ නාම රූප ගැන අවබෝධය අවශ්‍ය වන්නේ මේ උපාදානයේ නිරුද්ධ කිරීමට. මේ නාම රූප ඥානයේ අස්මිමානයේ නිරුද්ධ කිරීම දක්වාම අවශ්‍යයි. මුලත නෙවෙයි. ඒක නිසා දැන් මේ රූප කොටස් අන්තිමේ මරණ මොහොත ගැන හිතලා බලන්න. දැන් මම මෙතන මැරුණොත් කෙලින්ම මේක මල කඳක් කරලා පැත්තකට තියලා කරනවා. කඩේ තියාගෙන මම යන්නේ නැහැ. වෙන ලෝකෙක උපදින කෙනෙක් නම් මේ ලෝකෙට ඒක අරගෙන යන්නේ නැහැ. මේ පැත්තකට විසි කරලා දාන දෙයක් නේද මම කියලා මගේ කියලා නැතිදලා සංකල්පන. මතු පිටින් හිතුවට බෑ අතුරෙන් පේනවා නම් සත්‍ය අනී අපේ මුලාව අපටම වැටෙනවා. දැන් මේ උල්ලෝසුව මම කියලා මගේ කියලා මෙතන ගන්න පුළුවන්. මම නැගිටලා යනකොට මේක පැත්තට දාලා යන්නේ. එහෙමනම් මේක මගේ කියලා ගැනීමේ අක්ෂරයක් තියෙනවා. සම්පූර්ණයෙන්ම එහෙම පිටින්ම 100%ක්ම රූපස්කන්ධය අතහරිනවා. මේක දැකලා මේ රූපස්කන්ධයේ ගොඩ නැගුණේ මොකකින්ද? පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතරෙන් මේ ධාතු හතර මූල ධාතු වලටම නැවත එක්වෙනවා. මේකත් විශේෂ භාවනාවක් ඒකිනුත් නිවන් අත්දකින්න පුළුවන් මේ කියන කරුණ. මේ අපි හිතමු උලම් කිරවපු බැලුම් බෝලයක් බැලුම් බෝලේ පිටරපු ගමන්ම ඒක ඇතුලේ තිබ්බ කුණඟ පහාට දෙන්නේ. බාහිර වායෝ ධාතුවට ඒක එක තියෙනවා. අපි හිතන්නේ මැරිච්ච ගමන්ම මේ බඩ එහෙම පැලුවොත් පැලෙනවා පැලෙන සත්ත්ව ඒක ඇතුලේ තියෙන හුළඟ කොහාටද යන්නේ? බාහිර වායු දහට්ටුවත් ඒක තියෙනවා. අපි කොච්චර මේ බඩ ඇතුලේ තියෙන මගේ බඩ පුරවල දාලා පිංගිලා හැකිලිලා ආදී වශයෙන් මේ විදිහට කතා කළාට මේ වායෝ ධාතුව වායෝ ධාතුවමයි මරුණට පස්සේ වායෝ ධාතුව වායෝ ධාතුව මේක තියෙනවා. ඒක පැහැදිලි වෙන්න ඕන. මොකද මේ රූප සංදේ තුළ පවතින මුලාව නැති කිරීමයි මේ දේශනේ. ඊළඟට අපි හිතමු මේක මැරිලා කුණු වෙලා යනවා මේ පොළොව මත අපේ තියෙන සිත ගතියට වැగిරෙන ගතියට ආපෝ ගතියට මොකද වෙන්නේ පොළොවට පුරවුරා පුරවුරා යනවා අංගවක් ඒවා වාස්තු විවි වාස්තු විවි ඉහළ යනවා එතකොට පොළොවට උරාගත්තු දෙකක් දෙයක් නැවත වාස්තු වී ඉහළට යනවා වස්තාව වශයෙන් නැවත ආපහු වතුරටම ඇති වෙනවා මේ මම මගේ කියලා කරේ ගහගත් මේ ආපෝ ධාතුව ආපෝ ධාතුවටම බාර දෙනවා. විතරම් මුලාවකින් අපි මේවා අල්ලගන්නේ. ඊළඟට අපි ගන්න පටවි කොටස් මේක ශරීරයේ කුණෙන්න පටන් ගන්නකොට ඔක්කොම දීවි ජීවි මස්සේම දීවි ජීවි යනවා. අන්තිමට ගිහිල්ලා ඇටකටු ටිකක් සිද්ධ වෙනවා. ඇටකටුවල ඉතින් අන්තිමට දිරලා දිරලා ගිහිල්ලා තියෙනවානේ අර චුන්නක ජාසානි කියලා වචනයක්. මොකද්ද? සතරපටිපට්ඨාන සූත්‍රයේ අල්ලුවාගේ බවට පත් වෙනවා. ඒකත් අන්තිමට යනකොට පොළොවටම ඇතිවෙනවා. Tamange මල්කුණ ගැන සිහි කරලා වායෝ ධාතුව වායෝ ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුව ආපෝ ධාතුවට එකතු වෙනවා පඨවි කොට ක්‍රමයෙන් ජීවිතයේ යොදස් ඇතිශකින්ද දිස් වෙන தත්ති උදා කරගෙන ඒ සෑම ඇටසැකිල්ලක්ම ප්‍රමාණිකූලව නැවත නැවත නැවත නැවත පොළොවටම ඒ පඨවි කොටස් ක්‍රමානුකූලව පොළොවටම එක්වෙන ආකාරය දැකලා අන්තිම පරමාණු තත්ත්වයේ දේර පොළොවට එක්ුණ අවස්ථාව දැක්කොත් සම්පූර්ණයෙන්ම රූප අතහැරලා සිතක් සහගත එකක් බවට පත් වෙනවා ඒකත් රූපාවචර සහගත සිතක් රූප අත්‍යවහල සත්හල සිතක් ඒ සිතේ අනිත්‍ය අනාත්ම දැක්කොත් ඒ සිතත් නිරුද්ධ කරන්නට අපිට පුළුවන් එදාට අපේ සිතේ නිවන අපේනවා මෙන්න මේ විදිහට රූප කොටස් වල ඉදීම එන්න ඉදීමයි නැරීමයි ගැන මේ මම කතා කළේ ඒ වේ තියෙන මුලාව නැති කිරීමට මේ රූප කොටස් වල මම කීවා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් හතරක් මේකේ කියනවා කොටස් 20ක් කියලා පටවි කරනවා. මොනවද අපි කියනවනේ අර උපාසකම්මලයේම නවගුණ වල අරන් අත්ීමත් මින් කායයේ සාලෝමාන පාදන්තසතෝ එතෝ දංගාන කාලෝමා කේස ආදි වශයෙන් අදින ළමුලට ඇටවල නවගුණ වල ගනිනවනේ ඒකේ තියෙන ප්‍රධාන කොටස් 20 පළමු කොටස් 20 තේසා ඉඳලා මත්තුලුම්බන් කියන පස්සේ දක්වා පාදනා කොටස් 20 අපි කියනවා පටවි කොටස් කියලා. ඒක හැබැයි හරි කතාවක් නෙවෙයි. පස්සේ මම ඇයි කියන්නේ. එතකොට ඊළඟට පිට්ඨං සෙම්මන් බුබ්බෝ ලෝහි සංසේතෝ මේ දවස් වතා කීලෝ සිංහානිකාලස්කා මුත්තං කියන කොටස් 12 අපි කියනවා ආපෝ කොටස් කියලා. ඒකත් සර්ව සම්පූර්ණ කතාවක් නෙවෙයි. එතකොට අතන කොටස් 20යි මෙතන කොටස් 12යි කොටස් 32ක් තියෙනවා පටවි ආපෝ වශයෙන් අපේ ශරීරයේ. මොකද මේවා සර්ව සම්පූර්ණ නොවන්නේ කියන්නේ. අපි උදාහරණයක් ගත්තොත් දැන් මාංශන් කියන්නේ ඇතුලේ තියෙන මස් කැල්ලක් ගත්තොත් ඒකට කියන්නේ පටවි කොටස් කියලානේ අස්සීමත් කායේ කේසා ලෝමා නකා දන්තා සතු මනසා එහෙම කියනවනේ මස් කියන එක ඇත මේ පටවි කොටස් කියලා නෑ ඒ මස් කැල්ල තුලක් තියෙනවා අනිත් ධාතු කොටස් හතර ඒකේ යම් කිසි සතමනයක් තියෙනවා ඒ සතමනේ ආපෝධාතුව ඒකේ යම් කිසි සීතලක් අවශ්‍යයක් තියෙනවා ඒක තේජෝ ධාතුව ඒකේ වේලිල පස්සවටපත් වෙන තදගතියක් තියෙනවා ඒක පටවි ගතිය ඒ මත් කැල්ල පින්දිච්ච ස්වරූපයක් තියෙනවා ඒක ආපෝ ගතිය මේ ආකාරයෙන් එතකොට ඒ අපි පඨවි අධික නිසා ඒකට පඨවි කොටස් 20ක් කියලා කතා කරනවා. සත්‍ය වශයෙන්ම අපේ ධාතු මනසිකාර භාවනාවක් කරනකොට මේ කොටස් ගෙන්වෙන් වශයෙන් ඉස්සෙල්ල අරගෙන ඒ එක එක කොටසක් තුලක් පවතින අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර වෙන්කර කර අපි බලන්න ඕනේ. නියම තත්ත්වයක් අවබෝධ වෙන්න. ඒ වගේම තමයි අපේ මේ සිත්තංසෙන් මම් පුප්පෝ ආදී වශයෙන් කියන ඒවත් කොටස් අතරම තියෙනවා. දැන් උදාහරණයකට අපි හිතමු කීලෝ කියලා ටිකක් ගත්තොත් ඒක ආපෝ ධාතුවක් කියලා කියනවා. නමුත් ওই නිදාගෙන ඉන්න පොඩි ළමයින් ගියනේ කට දෙපැත්තේ ගොළු බෙල්ලෝ හැම යනවා. ඒක තමයි ඒකේ තියෙන පටවි ගතිය. ඒ ජේසීත ලක්ෂණයක් තියෙනවා. ඒක තමයි ඒ ජේසීජෝ ගතිය. ඒකේ වැඩි වෙන ස්වභාවය තමයි ආපෝ ගතිය. ඒකේ තියෙන වායෝ ගතිය නම් ප්‍රකට නැහැ. නමුත් මේ සෙන්සට් වාගේ දේවල් වලකින් කියලා තියෙන ස්වરૂපය මේ වායෝ ගතිය. ඒ කියන්නේ සෑම කොටසක් තුළම අනිත් කොටස ගැප් වෙලා තියෙන අන්තර්ගත වෙලා තියෙන. ඊළඟට මේ ශරීරයේ තියෙනවා වායෝ කොටස් හයක්. වායෝ කොටස් හයක් කියන එකෙන් අදහස් ගන්න එකම වායෝ ධාතුව කටයුතු කරන ආකාර අනුව නන්දාලා. උඩට ගමන් කරන වායෝ ධාතුවක් කියනවා උද්ධංගම වායෝ ධාතු කියලා. ඇත්ත වශයෙන්ම වායෝ ගතියේ ස්වરૂපය උඩට පහළට හරහට කොහාට හරි හිස්තැනකින් ගමන් කිරීම. ඒක ගමන් කරන පුද්ගලයෙක් නෑ උඩට ගමන් කරන වායුව වායෝ ධාතුවේම ක්‍රියාවලියක් මම නෙවෙයිනේ ඉක්කා පිට කරන්නේ ඉක්කා වාගේ යනකොට වමනේ වාගේ යනකොට උඩට ගමන් කරන වායෝ ධාතුව සත්‍යයක් නොවන බව අපි අවබෝධ වෙනවා ඊළඟට අදෝපම වායෝ ධාතුව කියලා පහළට ගමන් කරන වායෝ ධාතුවක් තියෙනවා ඒ වායෝ ධාතුව මේ මල මූත්‍ර පහ කරනකොට වාගේම ගමන් කරනවා කවුරුත් මේ බඩ ඇතුලේ ඉඳලා ආත්මය සත්‍යයේ පුද්ගලයා පලයන් පුතේ කියලා පහලට සම්බ කරන්නේ ඇත්ත වශයෙන්ම වායෝ දහතියේ ක්‍රියාවලියෙන් සිමිනුයි අර ඒවා පහළට ගමන් කරන්නේ. අපි මේක හරියට දැනගන්න ඕනේ. වායෝ දහතියේ කර්තව්‍යයක් ඒක. ඊළඟට තව වායෝ දහතුවක් තියෙනවා. බඩ ඇතුලේ තියෙන කුච්චය වායෝ දහතුව කියලා. බඩ ඇතුලේ ඔය බඩ පුරවා දාලා වාගේ කතා කරන්නේ. ඒකත් එක්තරා වායෝ දහතුවක් නම විතරයි වෙනස. එකම වායෝ දහතුව. තව වායෝ ධාතුවක් තියෙනවා කොට්ටසය වායෝ ධාතුව කියලා බඩවැල් ඇතුලේ ගමන් කරන වායෝ ධාතුවක්. තව වායෝ ධාතුවක් තියෙනවා අංගමංගාන්සාරී වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ මේ දැන් අතක් පයක් පොළවනකොට දිග හරිනකොට ඒ ගමන් කරන්නේ එක්තරා වායෝකින්. සමහර අය කියනවා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. ඒ කියන්නේ සිතින් හටගත් චිත්තක්‍රිය වායුවෙන් ගමන් ඒකට වැඩි ඉස්හාම සුදුසුයි අංගමංගානුසාරී වායෝ ධාතුව කියන එක. මොකද චිත්තක්‍රිය වායෝ ධාතුව වැඩි නොකර මේ අංගයන් යහට මෙහාට කරන්න පුළුවන් සත්‍යයක් අපිට අත්දකින්න පුළුවන් නිසායි අපි මේ කතාව කියේ. ඒකට අංගමංගානුසාරී වායෝ ධාතුව කියන්නේ අත්පත් අත්පය යහට මෙහාට සුදු වෙනකොට අර වටේ මේ යහට මෙහාට බලනකොට වායෝ ධාතුවක් අපේ ශරීරය තුළ තියෙනවා. තව එකක් තියෙනවා අස්වාද පස්වාද වායෝ ධාතු ආස්වාද ප්‍රස්වාද වායෝ ධාතු. ඊළඟට මේ වායෝ ධාතු කොටස් හයක් තව තියෙනවා තීජෝ කොටස් හතරක්. දැන් අපේ උෂ්ණත්වයේ ෆැරන්හයිට් අංශක 98.4යි. සෙන්ටිමීටර් මිලිමීටර වෙනවා කියන්නේ. එතකොට උණ ගන්නට පස්සේ අපිට 99ට නැංගලා 100ට නැංගලා 100කට නැංගලා ඔය වාදී වශයෙන් අපි කතා කරන්නේ සංකාප සීලෝත හැටියට. ඊළඟට අපි කියනවා ඇත් ඇවිල්ල කකුල් දැවිල්ල බඩ දැවිල්ල යට පෙටල් දැවිල්ල ආදී වශයෙන් ඒකට කියන්නේ සංකාපන සීලෝත හැටියට. ඊළඟට අපේ ඇඟ මේ මුඩු මොළොක්කට තිබුණාට පුංචි කාලේ එnte එnte අපිටත් තොරාම තරුණ භාවය වරණකම් වේදී වේදී යනවා. මොකද මේ ජරාවට පස්සන්නේ ජීර්ණයට පස්සන්නේ අර ජීවිත හේතු දහතු නිසා. තව එකක් තියෙනවා මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවනවා. විත උඩහා ටිකක් කියලා ගින්දර ටිකක් පැටින් දාපුවාම මේ පහල් ඇටකින් බත් වෙනවා. කවුරුත් කරන වැඩක් නෙවෙයි ගින්දර රස්නේ විසින් කරන දෙයක්. මේ ශරීරයේ ඇතුලේ තියෙන ආහාර දිරවන්න පුද්ගලයෙක් නැහැ. තීජෝ ධාතුව විසින් මේ ආහාර දිරවනවා පාචක තීජෝ ධාතුව කියලා එකට නම් කරනවා. මේ නම් වලින් අපට ඇතිවෙලා. ඒවා ලේබල්, ඒවා සංඥා. මේ කොයි නමින් කතා කළත් එතන තියෙන්නේ තීජෝ ධාතුව පමණයි. ඒක නිසා මේ ශරීරයේ හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු කොටස් හතර අපි අවබෝධ කරගන්න ඕනේ රූප නාම රූප ගැන බලනකොට රූපස්කන්ධය බලනකොට ඊළඟට මේ රූප කොටස් මේ අතය කකුලේ නාසය මූණය කියලා අපි මුලා කරන ස්වරූපේ ඊළඟට අවබෝධ කරගන්නවා. අපි ඉතින් අතන ලස්සනයි මෙතන ලස්සනයි කියලා අරගෙන මේවට ඇදිලා ඉන්නවනේ. ඒ ඇලෙන්නේ ඇත්ත ඇති සතියෙන් නොදන්නාකම නිසා මේ අතක් ගත්තොත් ඇතුලේ තියෙන්නේ ඇටකට්ටක් ඊට උඩින් තියෙනවා මස් ටිකක් නහර ටිකක් මේ ටිකක් ඊට උඩින් කහ පාට කුණු වෙච්ච බටර් වගේ නේද ගොඩක් ඊට උඩින් කුණුහන් සුදු පාට හංකඩයක් ඊට උඩින් කුණු හංකඩයක් මේ වචනත් මම කියන්නේ නිකන් ගෝලා කුණු සම එතකොට මේ ටික එකතු වුණාම අපි කියනවා අටක් කියලා. ඕවා වෙන් කුළුස් පතට අටක් කියලා ගන්න දෙයක් නෙමෙයි. ඒකෙත් තියෙන ඇටකට්ටක් අරගත්තාම අපි ඒකට නම් දානවා මේක වැලමිටේ ඇටය මේක බාහුවේ ඇටය මේක නාබට ඇඟිල්ලේ ඇටි ඒ සංඥාත් ඇත්ත වශයෙන් මේවා ඇත්ත වශයෙන් බලනකොට අට්ටියක් පමණයි ඒවටත් අක්කියක් දෙකේවට අර ධාතු කොටස් අපිට ගන්නයි. මෙන්න මේ විදිහට සෑම කොටසක් තුළම අපේ ශරීරය තුළ තියෙන මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන කොටස් අතර අවබෝධ කරගන්නට ඕනේ නාම රූප පරිච්ඡේද ඥානය. ඒ අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අපිට දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් මේ කියන කතාව මේ ඔක්කොටම තේරෙනවා. නමුත් ඒව අවබෝධ වෙන්නේ. සංඥාවක් ප්‍රඥාවත් දෙකක්. පොත්පත් කියලා අහලා දැනගන්න එකත් භාවනාවෙන් අත්දැකලා ලැබෙන අවබෝධයත් එකක් නෙවෙයි එකක්. ඒක නිසා අවබෝධයේ හදවත තුලින්ම මතුවෙන්න ඕන ඒ අවබෝධයක් නැතුව අපිට නිවන් මඟ නිවන සාක්ෂාත් කරන්නට හම්බන්නේ නැහැ. එතකොට මේ රූප කොටස් ගැනයි අපේ මේ කතාව මේ රූප කොටස් අපි මුලා කරනවා අත මේක ආකාරයෙන් මේ රූප කොටස් වලට අපි ඇලිලා ඉන්නවා මමයේ සංගේ කියලා හිතලා. බුදුරජාණන් වහන්සේ දවසක් දේශනා කරනවා මහණෙනි මේ ජීතවනේ ඉස්සෙල්ලා මිදිට තියෙන දුන්න කාශ්‍යප මේ මේ තරණකොළ මේ කෑලි අරන් මෙහෙම අරගෙන යනවා නම් උඹලා මම මගේ මම ගිනිනවා මම ගිනිනවා කියලා කියනවා දහනවා. අනේ නෑ බුදු පියාණන් වහන්සේ අපි එහෙම කියන්නේ. අන්න ඒ වගේම මහණෙනි මේ ශරීරයත් මර බාහිර තුෂ්ණ කාෂ්ඨ දින කට්ට සමාන තුෂ්ණ කාෂ්ඨ වලට සම කරලා ඉතන්නේ කියලා. එක්තරා හාමුදුරුවෝ වැඩ කරන කරන්නේ අර බාහිර පඨවි ආපෝ තේජෝ වායෝ සහ මේ ශරීරයේ තුල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කොටස් සමතරන්නට අපිට සමස්තයක් තියෙනට ඕනේ. මට එක්තරා හාමුදුර කෙනෙක් කිව්වා කවදානම් මම මේ ඉන කට්ට සමන් විදියට මගේ ශරීරය දකින්නද කියලා මම hina වෙලා නිකන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේන දේශනා කළේ මේවා අපේ නෙවෙයි මේ රූපේ උඹලගේ නෙවෙයි මහණෙනි මේක නිසා ඒක අතහරින්න. රූපං වික්ඛවේන දුම්මාහං සම්පජහත. අපි රූපේ මම මගේ කියලා මේ මල්ල ගන්නවා ගාප්පී උපාදාන කරනවා. නමුත් අපේ නෙවෙයි යක්මාසකෝ වික්‍රේ රූපං අනත්තාත්මා රූපන්නා බාදාය සංවත්තන්ති සංවත්තති මහණෙනි මේ රූපයේ උඹලගේ නොවනසයි මේකින් ආබාධ උත්කත වෙන්නේ මේක උඹලගේ නම් උඹලට ඕන විදිහට පවතිනවා මේක මේ විදිහට පවතිනවා කියලා හිතාගන්න පුළුවන් මෙහෙම නෙවෙයි මහණෙනි උඹලට අවශ්‍ය විදිහට පවතින්නේ ඒක නිසා මේ රූපයේ අතහරින්න රූපය අතහරිනවා කියන්නේ සිතින් ඒක මමය මගේය කියලා අරගෙන ඒකට ඇලුමක් දක්වන එක ඇලීම ඒකේ කිසිමේ ඒකටම ගැටගෙන ඒක අධෝෂණය කරගෙන ඒකේ දෙවිලා ඉන්න එක අයින් කරන්න ඕනේ. මේකදී බුදුරජාණන් මේ ආනන්ද හාමුදුරුව දවසරින් වංගී හාමුදුරුව එක්ක ගමන් කරනකොට එක්තරා කාන්තාවක් දැකලා වංගී හාමුදුරුව කියනවා ස්වාමීන් වහන්සේ මගේ හදවත රාග ගින්නෙන් දැවෙනවා මම පිච්චෙනවා මගේ හදවත ගිනිගෙන දැවෙනවා මට සහනයක් දැකලා දෙන්න. ආනන්ද හාමුදුරුවෝ ඥානාමිත ජීවා මේවා ධාතු වශයෙන් බලන්නේ. මේ ධාතු වශයෙන් බැලීම තුළින් අපට සත්‍ය සංඥාව ඉවත් කරගන්නට පුළුවන්. ඒ කියන්නේ මෙතන ඉන්න කාන්තාවක් දැකලා මට ඕනේ නම් ගැහණියක් කියලා හිතන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම ඔය ගැහණි රූපවල ගැහණි නෑ. පිළිමු වල කියන්නේ නැහැ දහස් පොළොස් හතරක් විතරයි කියන්නේ ඇත්ත ඇත්තකින් ලැබෙන කිසිම වෙනසක් නැහැ. නමුත් අපේ හිත තුළ තියෙන සංඥාව නිසා මේ ආධර්මියක් එයා මහලියක් මෙයා ලක්ෂණ ආදී වශයෙන් අපි සංඥා අරගන්නවා. ඒ සංඥාව වැරදි නිසාම අපි ඊළඟට ඒ තුලින් සංස්කාර ජනිත කරගන්නවා කුසල අකුසල සංස්කාර ජනිත කරගන්නවා. මෙන්න මේ වැරදි වැරදි ක්‍රියාවලිය නිසා අපේ සංසාර ගමන එන්න එන්න එන්න එන්න පිටිනවා. මේ සංසාර ගමන පිටි කරන්නට නිවන් මඟ ගමන් කරන්නට මේවා දකින්න ඕන. අවබෝධයකින් තොරව මේ චතුරාර්ය සත්‍ය අවබෝධයකින් තොරව පංචස්කන්ධය අවබෝධයකින් තොරව නිවන් ලබන්නට බැහැ. එහෙම නිකන් එකපාරට ලැබෙන නිවනක් තියෙනවා නම් කලින් සංසාරේ මුදුවට කලකොටුක්ක් තියෙන පාරමී ශක්තිය පිළිච්ච කෙනෙකුටයි ඒකත් සිද්ධ නැති කෙනෙක් මේවා ප්‍රමාණිකූලව අවබෝධ කරගන්න ඕන. එතකොට අපි දැන් කතාව පහට 20ක් නිසා විනාඩි 20යි සාකච්ඡා කරන්න කියලා. මේ අපි රූප සමුදය රූපේ ඇති වෙන හේතුව දැන් කල්පනා කරගන්න. ඒකෙන් දැන් කියන්නේ මේ බාහිර ලෝකයේ ඇතිවන රූප අපට අවශ්‍ය නැහැ. මේ පංචස්කන්ධ සංඛ්‍යාත මේ මම මගේ කියන රූප කොට ඇති වෙන හේතුව. රූප ඇති වෙන හේතු මේ පවතින රූප ඇති වෙන හේතු හතරක් තියෙනවා කර්ම, චිත්ත, ඒතු, ආහාර කියලා. ඒ කියන්නේ දැන් උපදිච්ච රූපයක් පවතිගෙන යන්නට කර්ම ශක්තියක් අවශ්‍යයි. ඒ ඇස් කන්නාස ආදී ඉන්ද්‍රියන් කෙලින්ම සංවිද රූපයි. කර්ණීන්ම හටගත්. ඊළඟට සිතිනුත් මේ රූප හට ගන්නවා අපේ සිත තරහ ගිය ගමන්ම මූණ මල් හේම කල් වෙනවා, විකුත් වෙනවා, දන්නවන්නේ ඒකත් ස්වરૂපේ සුබෝධයක් ඇති වෙච්ච ගමන්ම සතුටක් ඇති වෙච්ච ගමන්ම සිත මූණටම සුමෙලි වෙනවා, හොඳ මුද්ද වෙනවා. ඒ කියන්නේ සිතිනුත් රූප හට ගන්නවා. ඊළඟට සීත උෂ්ණ කියන ස්වරණුත් රූප හට ගන්නවා. ප්‍රධාන එක ආහාර වලින් රූපකට ගන්නවා. මේ දැන් පවත්නා රූප කොටස් හතර. එතකොට මේ ප්‍රතිසන්දියේ ගෙන දෙන්නට අර බාහිර වූ මවගේ සහ පියාගේ ධාතු කොටස් මම කියා ගැනීමෙන් එතන එල්ලීලා ප්‍රතිසංග විඥානයක් ගෙන දීම නිසායි මේ රූප කොට නැවත නැවත ඇති වී ඇති වී යන්නේ සංසාරේ පුරා ගමන් කරන්නේ. ඒක ඇති වෙන හේතුවක් තියෙනවා. එතන පටිච්ච සමුප්පාදය අනිත් පැත්තට කරකවලා අපිට බලන්න සිදු වෙනවා. මොකද්ද ඇති වෙන්නේ? අන්න එනවා අවිද්‍යා සංඛාර උපාදාන සංඥා භව ඒවා අපි පසුව පටිච්ච සම්පදායේ විස්තර කරනකොට විස්තර කරන්නම් පොයි දවසේ අද අපිට වේලාව නැහැ. මොකද අවිද්‍යා නිරෝධයක් නැතුව අපිට මේ සංස්කාරයන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ කරලා නිවන අත්දකින්න බෑ සත්‍වප්‍රකාරයෙන්ම. ඒක නිසා මේවා ගැන පැහැදිලි අවබෝධයක් අපිට තියෙන්න ඕන. එතකොට ඒ රූප සම්පේ එකේදී ඊළඟට අපි රූප සංදේ කියනවා නම් ඇති වෙන හේතුව කියනවා නම් රූප නිරෝධයක් ගැන කතා කරන්න ඕනේ රූපේ නැති වෙන්නේ. පැත්තෙන් කාටත් තේරෙන පොඩි කතාවක් කියලා ඒක නතර කරන්නම්. එක්තරා වික්ෂවක් සිටිය බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඉද්ධි සම්පන්නයි අහසට එහෙම යන්න පුළුවන් ඉතින් මේකට කියන්නේ දහස් පරිවේශක වික්ෂුව කියලා සූත්‍රයේ සඳහන් වෙන එකක් මම කතා කරන්නේ. මේ වික්ෂුවට ඕන එකම තිබුණා මේ පඨවි ආපෝ තේජෝ වායු කුලෙද නැති වෙන්නේ කොතනද නැති වෙන්නේ කියලා බලන්න. මම මේ රූප නිරෝධය ගැන කතා කරන්නේ. මේ ආගිය ප්‍රධාන දිව්‍ය ලෝකෙට සාතුම්මා අපි නම් ඕක දන්නේ නැහැ ඊළඟ දිව්‍ය ලෝකෙට යන්න ඊළඟ එකට ගියා ඒගොල්ලෝ කිව්වා අපි නම් මේකට දන්නේ නැහැ තුන්වෙනි එකට යන්න ඕමෝම හතර පහ හය වෙනි දිව්‍ය ලෝකෙට ගියා පරිණිතවත්වත්ටි ඉතින් ඊට පස්සේ කිව්වා අපි දන්නේ දකුණු පාරිසද්දයේ පහළම තියෙන බ්‍රහ්ම ලෝකයයි නම් දන්නේ ඇති. එහාට ගියා ඒගොල්ලෝ කිව්වා අපි දන්නේ බ්‍රහ්ම ලෝකේ කියන්නේ දෙවෙනි බ්‍රහ්ම ලෝකය. තුන්වෙනි එකට ගියා මහා බ්‍රහ්මයාට එතෙන්දී ගිහිල්ලා කිව්වා ඔව් නියම තැන තමයි ඔබ ආවේ අපි තමයි මේ ලෝකයේ වසවත්ති වශයෙන් පාලනය කරන ලෝක පාලක ලෝක මාමක කෙනා මමයි කියලා මහා පුරුෂාර මන්දිතුවා මේ විශ්ව ඇදුවා මේ මම ඕව අහන්න දෙවි යාරේ රූප පටවි ආකෝ තීරෝ නැති වෙන තැන යනවා දෙපාරක් තුන් පාරක්ම අර විදිහටම ප්‍රසාරම් දෙවුවට පස්සේ මේ බක්මියා කිව්වා ඕක බුදුහාමුදුරන්ගෙන් මේ අහන්න තියෙන්නේ කොහොමද මේ වික්ෂුව ආපහු බුදුහාමුදුරුවෝ ගාට වැළියා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර නැවත යනකොට මානම් මේ වික්ෂුව මිනිසු අපෙක් කුරුල්ලෙක් ඇති කරනවා උඩට දානවා ගොඩ බිමක් තියෙනවා නම් ඌ ගොඩ බිම දිහා බලාගෙන ඉගෙනවා නැත්නම් ආපහු කුඹේටම වහනවා ඒ වගේ උඹත් මේ රට වටේ ලෝක වටේ රවුම් ගහලා රවුම් ගහලා මෙතනම ආවා නේද මේ ප්‍රශ්නයක් වැරදි රූපේ නැති වෙන තැන නෙවෙයි රූපේ නොපිච්චෙන තැන මොකක්ද කියලායි අහන්න ඕන. අන්න එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළා යත් ආපෝච තේජෝච වායෝ වටවීන කහදති විඥානස්ස නිරෝධේන එත්තේතේ ප්‍රවිච්ඡති. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කළ ගැඹුරුම ධර්මයක්. මේ රූප නොපිහිටන තැන පතරේ ආපෝ ධාතු නොපිහිටන තැන රූප නිරෝධය මොකද්ද මේවා විස්තර කරන්න වෙලාවක් නැහැ විඥානස්ස නිරෝධේන රහත් මහන්සේගේ චුතිසිතයෙන් මෙන්න මේ රූප නොපිහිටන තැනක් විස්තර වෙනවා රූප නිරෝධය අන්නේටයි එතකොට දැන් පහට කාලයි අපි නවත්තන්න ඕන අපි පස්ව මේක ගැන තව ටිකක් විස්තර කතා කරමු